ඊළඟට ආනන්ද මහින්කන්ද මහත්මයා මයික් එක ඔන් කරන්න පුළුවන්ද කොහොමද? සනතරන් සර්ණයි ඇහෙනවද? ඇහෙනවා. සනස මේ බොහොම පින් අතර මදත් වහන්සේගේ දේශනාව විතරත් වටිනවා. විශේෂයෙන්ම අදිමොක්කේ සහ ශ්‍රද්ධාව අතර වෙනස එහෙම. ආ. පැහැදිලි කිරීම අපි මුලින් අහලා තිබුණෙත් නෑ. මේ සනස මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුද්ධ දේශනාව ගත්තාම මේකේ තියෙන අර ගැඹුරු ධර්මයේ තියෙනවනේ. කියන්නේ පටිච්චසමුප්පාදය පංච පාදනස්කන්ධය සක්කාය කියන්නේ මෙන්න මේකයි. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය වගේ දේවල් ගැන අත්‍තරම ඉතින් මම හිතන්නේ ගොඩක් දෙනෙකුට පැහැදිලි. <clears throat> නමුත් දැන් ඔය ඔය තියෙන අර අලංකාර බුද්ධ චරිතය ආශ්‍රිත කරුණු ඒ කියන්නේ බුදුන් වහන්සේ අර සත්පියම් වලින් වැඩි බව යමක මහ ප්‍රාතිහාරේ ඉරිදිවල ආදී වගේ වගේ දේවල් වල සමහර වෙලාවට ගැටලු දැන් කෙනෙකුට හිතරෙන්න පුළුවන්. දැන් සමහරක් කට්ටිය කියනවා අර ලලිත විස්තරය වගේ පොත්වල තියෙන දේවල් තමයි මේවා මේවා බොරු කීක කියනවුත් තියෙනවා. <clears throat> ඉතින් ඔය අතර සමහරලාට අපිට හිතට ගැටීම එනවා මේ ශ්‍රද්ධාව සම්බන්ධයෙන්. ඒතකොට අපි දැනගන්න ඕනේ මෙහෙම හිතට ප්‍රශ්නයක් ආපු වෙලාවකදී මේක ඇත්තද බොරුද දන්නේ කියන එකත් ශ්‍රද්ධාවේ අපේ ගමනට බලපානවාද? ඇත්තටම බලපාන්නත් පුළුවන්. මොකද අපි බුදුන් වහන්සේ චරිතයක් හැටියට ගත්තාම ඒ විශේෂ ආශ්චර්ය ගුණ තියෙනවා නම් අපි කැමතියි. ඉතින් ඇත්තට මම හිතන්නේ. එතකොට එහෙම නැති වෙනකොට විතර ඇති වෙන බලපෑම සහ එහෙම නැතුව ඊට ඔක්කොම අමතක කරලා දැන් මෙහෙම දේශනාවක් නේ අපිට කරලා තියෙන්නේ. මෙච්චර වටිනා දේශනාවක් කරලා තිනවා මේක කවුරුවත් කරලා නැහැ. මේක තමයි ඇත්ත කියන එක. ඉතින් ඇත්තට මේ ඒකත් ඒ අර ගැඹුරු ධර්මයේ සම්බන්ධයෙන් තියෙන ටික පැහැදිලි. උඟක් උඟක් දුරට. එතකොට අපි එහෙම හිතාගෙන අනිත් ටික අමතක කරලාද යන්න ඕනේ නැත්තම් අරකත් ගැටලු අරගෙන මේ ගමන යන්න ඕන එකක්ද? ඒ ඒ වගේ තියෙන කරුණු දැන් ඔය සත්පියුම් මත වැඩි දේවල් ඒ වගේ කරුණුත් අපි ඒක කොහොමද සනස අපි මේ මේ ටික ගල්ප ගන්න ඕනේ මේ සාමාන්‍යයෙන් එවැදී දැන් සද්ධාව කිව්වේ මොකද්ද සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගැනීම එතකොට ඒක තමයි අපිට සද්ධාව ඇති කරගන්න ප්‍රධාන කාරණා ඊළඟ උන්වහන්සේ පියුම් හතක් මත වැඩි යද උපන්නේ කොහෙද ඒ වගේ කාරණා අපිට විමුක්තියට අදාළ කාරණා නෙමෙයි නිර්වාණගාමිනී මාර්ගය පුහුණු කරන්න අදාළ කාරණා නෙමෙයි ඒවා Tamanට අවශ්‍ය නම් අධ්‍යයනය කළාට කමක් නැහැ. ඒකේ ක්ෂේත්‍රය දැනගෙන. දැන් සත්පුරුන් මත වැඩියයි කියන එක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සම්බන්ධ කතාව. මේ බුද්ධ චරිතය සකස් කිරීමේදී මේවා යම් යම් දේවල් අලංකාර හැටියට ගෞරවය නිසා ඊළඟට යම් අදහසක් දෙන්න උපමාවකින් එහෙම කියන අවස්ථා තියෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට දැන් කතරගම දෙවියෝ මූණු 6යි අත් 12යි ඇතුව හදලා තියෙන්නේ මොකටද? දැන් සෝමහාමුදුරුව පවා ඔය සම්බන්ධව හරීම විවේචන කළානේ. එතකොට උන්වහන්සේගේ දහම් කරුණු වටිනවා. හැබැයි ඒ අල්ලගත්තු තැන හරි ලාමක තැනක් හැටියට මම එදත් දකිනවා අදත් දකිනවා. උන්වහන්සේ ඉන්න කාලෙත් මම ඒක ඒ අදහස හිටියේ දැනුත් ඒ අදහස ඉන්නේ. මොකද මූණු 6යි 12යි කියලා කියන්නේ කතරගම දෙවියෝ කොයි වගේද කියලා දැනගෙන කතා කරලා නෙමෙයිනේ. ඒ තියෙන්නේ චිත්‍රය. ඒ තියෙන්නේ මූර්තිය. එතකොට මූර්ති ශිල්පියා චිත්‍ර ශිල්පියා යමක් අඳින්නේ නිර්මාණය කරන්නේ යම් අදහසක් දෙන්න පහසු විදිහට. එතකොට මූණු හයක් තියෙන කතන්දරයක් නෙමෙයි බලහය දක්වන්න ශක්තියින් හය දකින්න දැන් අපි හිතමු සක්‍ර දෙවියන්ට කියනවා සහස් net කියලා. දහසක් net ඇති. දහසක් net ඇති කියන්නේ එතකොට සක්‍ර දෙවියන්ට ඇන්දොත් කොහොමද අඳින්න වෙන්නේ? එතකොට ඔළුව පුරා ඇස්ද ඇඟ පුරා ඇස්ද දහස අඳින්න වෙන්නේ. එතකොට එහෙම ඇන්දොත් එහෙම අපිට මොකද්ද හිතෙන්නේ? එතකොට දැන් සක්‍ර දේවේන්ද්‍රයා එහෙම අඳින්න නැති නිසා අපිට සක්‍ර දේවේන්ද්‍රයා පිටිපස්ස ප්‍රශ්නයක් නැහැ සහස් ඇස් කිව්ව. හැබැයි දැන් අර මේ ෂණ්මුඛ කිව්වෙන් පස්සේ ඒ කියන්නේ දිසා හයකට බලය තියෙනවා. ශක්තියින් හයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකවර. එතකොට මේක කිව්වෙන් පස්සේ ඒක අර දිසා හයට මුහුණලා ඉන්න හැටියට චිත්‍ර ශිල්පියා හෝ මූර්ති ශිල්පියා නිර්මාණය කරනවා. එතකොට මුහුණු හයක් තියෙනවා නම් එතකොට අත්තු තියෙනවා. ඉතින් එහෙමනම් ඒ ගානට පාදත් අඳින්න පුළුවන්. දැන් මේ වගේ චිත්‍රයක මූර්තියකින් ප්‍රකාශ කරන ව්‍යංගාර්ථය මොකද්ද? සාහිත්‍යයෙන් ප්‍රකාශ කරන අර්ථ මොනවද? සංස්කෘතියේ තියෙන නිර්ණායක මොනවද? ඉතිහාසයේ තියෙන මූලධර්ම මොනවද? මේවා වෙන වෙන විෂයන්. සාහිත්‍ය කියන්නේ එකක්, චිත්‍ර කලාව කියන්නේ එකක්, මූර්ති කලාව කියලා කියන්නේ එකක්. එතකොට මේ පුරා විද්‍යාව කියන්නේ තව එකක් ඉතිහාසය කියන්නේ තව මේ වෙන වෙන විෂයන් දැන් අද වෙලා තියෙන මේ ඔක්කොම එකට අච්චාරුවක් කරගෙන ධර්මයට දැන් අර ඉස්සල්ලා අහපු අපේ මහත්මයා මේ ජෝතිපාල මහත්මයා අහපු ප්‍රශ්නේ වගේ දැන් එතුමා විමසුවේ අර හාමුදුරුවෝ පරාජිකා වෙලා කියලා කියනවා නම් අපි කොහොමද පිළිපදින්න ඕන ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම දැන් ඒ අපිට වෙන්නේ ඒ සීලයෙන්, ගුණයෙන්, පරාජිකාවෙන් තමයි ධම තීරණය. ඒක වෙනම කතාවක්. ඒක වෙනම સંદર્ભයක්. වෙනම මූලයක් ඒක. එතකොට උන්වහන්සේ සිවුරු ඇරලා ගියාද? එතකොට සිවුරු ඇරලා ගියන් පස්සේ සාසනික වශයෙන් ලොකු ඒක ඒක සාසනික වශයෙන් විනය පැත්තෙන් ඕන තීරණය කරගන්න. හැබැයි ඒ කරන ප්‍රකාශනය අපි තීරණය කර යුත්තේ සිවුරේ ඉන්නවද සිවුරේ නැද්ද? ගිහියෙක්ද පැවිද්දෙක්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද පරාජිකා වෙලාද නැද්ද මැරිලා ගිහින් කොහෙද උපදින්නේ ඒ කාරණේ මත නෙමෙයි. ඒක ඒවා වෙන වෙනම කරුණු වෙන වෙනම විෂයන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට විමුක්තිය සම්බන්ධව වැදගත් වෙන්න උන්වහන්සේ මේ ධහම નિවරදිව අවබෝධ කරගෙන දේශනා කළා. උන්වහන්සේගේ උස කොච්චරද, මහත කොච්චරද, ෂඩ්වර්ණ රශ්මියක් තිබුණද එතකොට උන්වහන්සේ වඩිනකොට පොළවෙන් නෙළුම් මතු වුණාද? එතකොට මේ සුළඟක් ඇවිල්ලා සම්පූර්ණ දුහවිලි වලාවන් ගිහිල්ලා හැමතැනම පිරිසිදු වුණාද? එතකොට ඒවා පිළිමසන්නට ඕන සාහිත්‍ය පිළිබඳව යම් වැටහීමක් ඇතුව. දැන් අද ওই ප්‍රකාශන කරන මහාචාර්ය මට්ටමේ ඉන්න ඇතම් හාමුදුරුවා පටලවා ගන්න දෙයක් තමයි සත්පියුම් ගැන කතා කරනකොට ඒවා මේ පරමාර්ථ ධර්ම වගේ තමයි විස්තර කරන්න හදන්නේ සාහිත්‍ය. එතකොට ලංකාවේද බුදුනේ ඉන්දියාවේද බුදුනේ කියලා කතා කරනකොට ඒවා මේ නිවන් දකින්න අත්‍යවශ්‍ය කරුණු වගේ තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන ඉතිහාසකාරයා. ඉතින් ඒ නිසා ඒ බොළඳ මට්ටමට ගියොත් අපට ධර්මය අවබෝධ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒව විසඳගත්තට කමක් නැහැ. වෙනම විෂයන් බව දැනගෙන ඒ විෂයන් අධ්‍යයනය කරන්න. කොහොමද ඒව සැකසීලා තියෙන්නේ? මොනවද ඒවා මූලය? දැන් අපි හිතමු දැන් ওই පුස්කොළ පොත් ලියනකොට ඒක වෙනම ශාස්ත්‍රයක් තියෙනවා. ඒවා සංගවා ලියන ක්‍රමයක් තියෙනවා. අකුරු හංගනවා, වචන හංගනවා. එතකොට අදහස් හංගනවා. ඒ මොකද අර නොසුදුසු අය අතට යනවනේ. හැබැයි කොච්චර හැංගුවත් ඒක තියෙනවා එක රටාවක්. ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒකේ තියෙන එක්තරා શિલ્පයක්. ඒ શિલ્පය හඳුනාගත්තු කෙනෙකුට තමයි පොස්කොල පොත් කියවන්න පුළුවන්. එතකොට බැලූ බැලමට මේක මහා විකාරයක් නෙවෙයි විකෘතියක් නෙවෙයි මේක හරි එකක් නෙමෙයි කියලා ඕන කෙනෙක් පැත්තකට දාන්න පුළුවන්. හැබැයි ඒ ශාස්ත්‍රය ඉගෙන ගත්තු කෙනාට අර ඕන එකක් කියවලා ඒක තියෙන අදහස ගන්න පුළුවන්. එතකොට නිදන් වදුලක් ගත්තන් පස්සේ ඒවා මේක පාඩම් බලාගෙන ගිහිල්ලා අතන මෙතන හාරලා ගන්න පුළුවන් වෙන්න නෙමෙයි හදලා තියෙන්නේ. ඒවා වෙන වෙන සංකේත. එතකොට ඒ නිදන් වදුළු ලියන එක්තරා ක්‍රමයක්, ශාස්ත්‍රයක්. අන්න ඒ වගේ සාහිත්‍ය කියන්නේ එක, ඉතිහාසය කියන්නේ එක, චිත්‍ර කලාව කියන්නේ තව එකක්, මූර්ති කලාව කියන්නේ එකක්, කැටයම් කලාව කියන්නේ එකක්, පුරා විද්‍යාව කියන්නේ එකක්. මේ වෙන වෙන විෂය ධාරාවක්. ඉතින් ඒ ඔක්කොම අපි ධර්මයට පටලවා ගත්තොත් අපිට ධහම තේරුම් ගන්න බෑ. ඒ නිසා මූලික වශයෙන් විමුක්තියට අදාළ ධර්ම මාර්ගය අපි ධහමේ මූල ධර්ම අනුව පැහැදිලි කරගන්න ඕන. අනිත් ඒවාත් පැහැදිලි කරගන්න ඕන කියලා හිතෙනවා නම් ඒ විෂය ධාරාව ඉගෙනගෙන ඒ ඔස්සේ පැහැදිලි කරගන්න එක හොඳයි. හොඳයි සානස පැහැදිලි මේ ඒකලම තවත් පොඩි ප්‍රශ්නයක් මතුනවා මේ විශේෂම ඔබ වහන්සේ දැන් අර කීප කතරගම දෙයියන්ගේ ප්‍රශ්නේදී ඔව්. දැන් ඔය ඒ කතාවල් සාමාන්‍යයෙන් ඔය Hindu ධර්මයෙන් සම්බන්ධ කරුණුනේ. දැන් ලංකාවේ දැන් අපි අපි ඒවා කතා කරන්නේ නැත්තේ ඒ සාහිත්‍ය ගැන අධ්‍යයනය කළා. අපිට දැන් මිනිස්සුන්ගේ මතවාද. ඉතින් මතවාද එක එකනට ඕන මතයක් දරන්න පුළුවන්. අපි කොහොමද ඒවා ඒවා එපයි කියලා කියන්නේ? එතකොට මේගොල්ලෝ එක Hindu දර්ශනයෙන්ද ගත්තේ බුදුදහමින්ද ගත්තේ වෙනත් එකකින්ද ගත්තේ ඔක්කොම කලවම් කරගෙන තියෙනවා. ඉතින් එතකොට ඒවා පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම් අපි කරන්න ඕන කතරගම දෙවියෝ පිළිබඳ අපහාසයෙන් උපහාසයෙන් නෙමෙයි ඒක මූණු හයක් ඇඳපෙක කතරගම දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ අත් 12ක් ඇඳ එක කතරගම දෙවියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ ඒක ඇඳපු මිනිස්සයාගේ ප්‍රශ්නයක්නේ. ඒක මූර්ති ශිල්පියාගේ චිත්‍ර ශිල්පියාගේ ප්‍රශ්නයනේ. එතකොට එයා ඒක මොකද්ද කළේ කියන එකට චිත්‍ර ශිල්පියා මූර්ති ශිල්පියානේ අල්ල ගන්නවත් කතරගම දෙවියෝ නෙමෙයි. ඔව්. නැත්නම් මගේ මගේ ප්‍රශ්නය අතර මේකමත් නෙමෙයි. ඔව් දැන් මගේ මගේ ඔය එක හරි. මම දන්නේ නැහැ කතරගම මොන මම දන්නේ නැහැ කතරගම දිය මොන වගේද කියලා. මං කියන්නේ මේ අහක යන අහක යන පින්තූරයක් දැකලා අහක යන මූර්තියක් දැකලා ඒකට කොහෙවත් ඉන්න දෙවි කෙනෙක්වත් එතකොට වෙන තැනක තියෙන කාඩ් එකකට ඒකට කොහෙවත් ඉන්න හාමුදුරුවක්වත් එහෙම මේ මිනිස්සුන්ට මේවා අර කොතනටද මේක බද්ධ කරගන්න මේක මේක ගැලපෙන්නේ කොතනටද මෙතන ගැටලුව තියෙන්නේ ඒ හේතුඵල පැහැදිලි නැති අර්බුදෙමයි ඔය තියෙන්නේ ඉතින් ඒකයි මම කියේ මහාචාර්ය කියලා කිව්වත් වැඩක් නැහැ. මේක මොන පදනමේද මොන මොකද්ද මේකේ මූලය? මේක ගන්න ඕන තැන මොකද්ද? සත්පියුම් මත උපන්නා වැඩියා කියන එක ගන්න ඕන මේ ත්‍රිපිටක කාරණයටද විමුක්තිය සම්බන්ධ කාරණයකටද විශ්වවිද්‍යාල පරිශ්‍රයටද රාහිතට මොකටද ගන්න ඕන කියලා හේතුඵලය පැහැදිලි නැහැ. ඉතින් එහෙම වුණාට පස්සේ කිව යුතු තැනක් කියනවා නොකිය යුතු තැනක් කියනවා විශ්වවිද්‍යාලය කරන පරිශ්‍රණ සද්ධාවෙන් ගුණධම් වඩන උපාසකම්මට වැඩක් නැහැ. එතකොට අරක ශාස්ත්‍රීය අධ්‍යයනය වෙනම එකක්. දැන් ඔහොම කරන්න ගිහින් තමයි මේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නම ඔය කතන්දර ටික ඒවා ශාස්ත්‍රීය අධ්‍යයනය. ඒ අධ්‍යයනයන් කරන්නේ බුදුහාමුදුරුවෝ දෙසුවද නැද්ද කියලා නෙමෙයි මොන පොතේද තියෙන්නේ මොන මේ මේ සෙල්ලිපියද තියෙන්නේ. එතකොට කවුද මේ ගැන විද්වතුන් ප්‍රකාශ කරලා තියෙන්නේ? ඔන්නෝව තමයි ශාස්ත්‍රීය දේවල් අධ්‍යයනය කරනකොට නිර්ණායක වෙන්නේ. බුදුහාමුදුරුවෝ දෙසුවද නැද්ද කියන එක නෙමෙයි. එතකොට කෙනෙකුට සෝවාන් ඵලයට ඇත්තටමපත් වෙච්ච කෙනෙකුට නම් ශාස්ත්‍රීයව ඒක සනාථ කරන්න බෑ. මොකද එයා මං සෝවාන් වෙලා කියලා ඒකට සාධක කිව්වට ඒක පිළිගන්නේ නැහැ. ඒක තියෙන්න ඕන පොතක කියලා. ඒක තියෙන්න ඕන යම් තැනක සටහන් වෙලා. එහෙම නැත්නම් එයා කියන එක වළංගු නැහැ. දැන් අපි හිතමු උසාවියට ගිහිල්ලා මමයි මේ මිනිමරුව කියලා කිව්වට උසාවිය පිළිගන්නේ නැහැ. ඉතින් ඇයි ඒ මනුස්සයා නෙමෙයි දන්නේ තමන් මැරුවද නැද්ද කියලා. ඒක පිළිගන්නේ ඒකට සාක්ෂි ඕන. සාක්ෂි නැත්තම් ඔහු කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. එතකොට මේ එක් එක් સંદર્ભයක්